එහෙම තමයි භාවනා කරන අවස්ථාවේ නිදිමත ගතිය ඇතිවීම සිදු වේ. මේ සඳහා උපදේශයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. භාවනාව ආරම්භීමට විවිධ අවස්ථාවල බාධා ඇතිවීමද සිදු වේ. මේකට මොකද කරන්න කියලා අහන්නේ. මේ භාවනා කරන්න ඉස්සෙල්ලා භාවනාව කරන්නේ මොකටද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්න ඕන. දැන් මේක අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම රෝගයක්ද කියලා. මොකද මානසික කායික වශයෙන් තෙහෙට්ටුවටපත් වෙලා කායික වශයෙන් ආබාධ තියෙනවා නම් ඒ වෙලාවෙදිත් මානසික ආබාධ එනවා. මානසික වශයෙන් නිදිමත ගැටි ඇති වෙන්න පුළුවන්. ඒක කායික රෝගයක් මිසක් මුල් කරගෙන එකක් මිසක් මනසේ තිබෙනා වූ දුර්වලතාවයක් නෙමෙයි. මේක දැනගන්න පුළුවන් මේ භාවනා කරනකොට ඇතිවෙනා වූ නිදිමත ගැටි මොනවා හරි දැන් ඔය රේඩියෝ එකේ නාට්‍යයක් එහෙම ටීවී එකේ නාට්‍යයක් තියෙනකොට බලනකොටත් එනවාද කියලා. ඒක බලන්න ඕනේ තලම හිතලා බලන්න ඕනේ. ඒක බැරිලා හරි කායික රෝගයක් නම් ටීවී එකේ හරි වෙන නාට්‍ය බල බල ඉන්නවා නින්ද යන්න ඕනේ. කවුරු හරි එක කතා කර කර ඉන්නවා වැඩක් නැති දේවල්. එතකොටත් එනවලු. වීරු කොලප්පම් කරන වෙලාවක් තියෙනවා. එතකොටත් එනවලු. තමන් ප්‍රිය කරන මොනවා හරි දෙයක් ගැන කතා කරනවා කෙනෙක්. ඒ වෙලාවෙ නිින්ද යනවාද? ඒකත් බලන්න ඕනේ. බොහොම වටිනා දේවල් වුණාට අපි ප්‍රිය කරන්නේ නැහැ ඉස ඉසෙල්ලා. දුක්ඛා ප්‍රතිපදා. ඒක දුක් ප්‍රතිපදාවක් වෙනවා. හරි අමාරුයි ගෙනියන්න. දන්දා විඥා. ඒකේ ලැබෙන ශක්තිය සුවය බොහොම ටිකයි. මුලින් පටන් ගන්න එහෙම වෙනවා සමහර කෙනෙකුට. සසරේදී පුරුදු කරලා තිබුණේ නැත්නම් වඩලා තිබුණ නැත්නම් ಗುಣධර්මයන්ගෙන් ඒ තරම් උඩ ගිහින් තිබුණ නැත්නම් පංචකාම ආශ්‍රේ නම් ඉඳලා තිබුණේ. ඒ කෙනෙක් ඒ නමුත් යම් හේතුවකින් විහෙතුක ප්‍රතිසන්දියක් උප්පත්තිය ලැබලම හිටියනම් දහමේ වටිනාකමක් දැක්කනම් මොන වහන්සියක් වෙලා හරි මේකේ ප්‍රතිඵලය ලබන්න ඕනක ලොකු ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ වුණාට ඒ වැඩේට වැස්සට පස්සේ අර ඉස්තර විදපු රසය ඒකේ නෑ. සුඛා පරිපදා වෙන්නේ රසය මතුවෙන්නේ ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ඕන. ගා කල් යනවා ඒක. ඉතින් කර්මස්ථානයක් වඩනවා කොහොම හරි මේ නිවන් දකින්න වෙයි නිවන් අවබෝධ කරගන්න ඕනේ යථාභෝධය ලබා ගන්න ඕනේ ලැබිච්ච මේ අධ්‍යයන ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හැත්තිලා ඉතින් කරගෙන ගියාට සසරෙදී ওই පංචකාමී අතුරු කරපු රජවරු සිටවරු හිතු දියණියෝ දෙවිවරු දේවාංගනා ඕවා කියලා හිතෙන මේ පංචකාම බලිත වෙලා හිටියන් එහෙම. ඒගොල්ලන්ටත් නමුත් ඒ කාලේ පින්දහම් කරලා හොඳවා කරපු හේතුවකින් හේතුඵලයක් වශයෙන් මේ උපත ලබා මේ මිනිස්සය කියලා හැම විදියට ඉතින් ඥානයට හේතුකාරක වෙච්ච අවස්ථාව නිසා බණහනකොට තේරෙනවා වටිනාකම. ඒ වටිනාකම තියලා මොන තාලෙන් හරි මම මමත් මේ ප්‍රතිඵලය ලබා ගන්නවා කියලා අපි භාවනා කර ගන්න ඕනේ මේ මාර්ගය වඩන්න කියලා වයදේට වහිනවා. හැබැයි මේක විතරාග විතදෝස විතමෝහ වල පිළිලක් නිසා. අර ඉස්සරහා තිබිච්ච ගති ලක්ෂණේ මේ ගලපන්න බැරුව යනවා. අන්න එහෙම වුණාම ඇකලුම් හිතක් ඇති වෙනවා මුලදී. ඒ ඇකුළුම් හිත ඇති වෙන්නේ මොකද වටිනවා කියලා මේක වටිනාකම තේරුම් ගත්තට. ඒක ප්‍රියභාවයේ ගන්න කල් යනවා. දැන් කර්මස්ථානයක් වැඩිීමේදී 84000 ධර්මස්කන්ධ දුන්නේ තෝකට. සියල්ලන්ටම සියල්ල ගැලපෙන්නේ නැහැ. කර්මස්ථානයක් වන්නකොට එකපාර මුලින්ම වේතරාගී පැත්තටම කර්මස්ථානේ ඉන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයාගේ හැටි හැටියට විවිධාකාර ක්‍රම හටා තියෙනවා. පුද්ගලයා ක්‍රමානුකූලව නැඹුරු කරලා ගන්න ක්‍රම තියෙනවා. දැන් නන්දහාඳුනන අමුත්‍යාතිය කර්මස්ථානයක් කායික වශයෙන් උත් මානසික වාසියෙන් මානසික වශයෙන් දෙකම ගලපෙන්න දුන්න ක්‍රමයක් තියෙනවා. මුල හැබැයි රාගයට ඇදලා දැම්මේ නැතුවට රාග පැත්ත වෙන්නලා පටන් ගත්තා. දෙව්ලෝට එක ගිහිලා දේවාංගරම් පෙන්නලා ජනපද කල්යاني හොඳද දේවාංගරම් හොඳද ඔය ආදි වශයෙන් අහලා ඉන් දේවාංගරම්ගේ හැඩරුව විස්තර කරලා අංගපසංග විස්තර කරලා පෙන්නලා කොහොමද ලස්සනද? ඕවා තමයි අහලා ඉක්කාර. ඒගොල්ලෝ ගන්නොන්න මෙන්න මේ පිළිවෙත පුරාණ කතා ක්‍රමයක් ඊට පස්සේ දුන්නා. ක්‍රමක්‍රමයෙන් අනුපිළි වලින් ඒකෙන් හිත මෙදෙව්වා. ලැජ්ජ නැති වැඩ කරනවා. අනිකයි නිවන් දකින්න භාවනා කරනවා. නන්ද මේ වැඩක නැති කාම ලෝකයේ දේවගණන් පතාගෙන භාවනා කරනවා මොන ලැජ්ජාද වැරද්ද කියලා මේ විදිහට හාමුදුරුවෝ ලවා පොරොප්පම් කරේ. ඊට පස්සේ ලැජ්ජා හිතිලා ඒ අදහස වෙනස් කරලා අර ජනපද කල්යාණ ඉගෙන හිතුවිච්ච හැඟීම නැති කරලා හිටන් 10වට ලැබුරු කරපු ක්‍රමය. හැබැයි මේවා අනිකා එහෙම කරන්නේ දැන් නෑ මහ භයානකයි. ලෝතර බුදුරන් වහන්සේ මේවා කර්ම විගෝචර කර්මස්ථාන නිසා ඒ මේවා අනිකායට මේ අනිකායට දෙන්න සුසු කර්මස්ථාන එහෙම නෙවෙයි. ඒක උන්වහන්සේමයි දන්නේ මේ පුද්ගලයා මේ මේ ආකාරයෙන් නබුරු කරලා මේ தත්ත්වයටපත් කරන්න පුළුවන් කිය. ඒක සියල්ලන්ට දෙන්න එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ යම් කලමස්ථාන තියෙනවා දැන් මේ වගේ අපිට මේ විිත රාගී විිත දෝෂී විිත මොහි චිත්ත ප්‍රහාදී කියන ಗುಣ මුල් කරගත්තා. කර්මස්ථාන ගන්න ඕනේ. මේ නිදිමත ගතියක් ඇති වෙනවා නම් මේ වගේ ගතියට බුදුරන් වහන්සේ දේශනා කළා ආලෝක කර්මස්ථානයක් ගන්න කියලා ඉතින්. ආලෝක කර්මස්ථානයක් වඩන්න ඕනේ. ඒ ආලෝක කර්මස්ථානයක් වඩනකොට හිත ආලෝකයේ පිටතට නිින්ද නැති වෙනවා. ආලෝකයේ හිත තියන්න ඕනේ. එහෙම ආලෝක කර්මස්ථානය කරා වළඳ ඕනේ. බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකේත්වා නිවන් සුවයෙන් සූපත් වෙත්වා බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකේත්වා නිවන් සුවයෙන් සූපත් වෙත්වා කියලා ඒවයි කර්මස්ථානය කරන්නේ. සූර්ය කියන වචනේ එනකොට ආලෝකය මතුවෙනවා හිතට එන්නේ සිහි වෙන්නේ ආලෝකය. සූර්යාලෝකයේ දී වෙනවා සූර්යාලෝකය වෙත්වා නෝ කියන බුද්ධ සූර්යා කියලා බුද්ධ සූර්ය කියන බුදුරණන් හතරේ උපමාවක්. උන්වහන්සේගේ මානසිකත්වය අප්‍රමාණ ආලෝකයි. ඒ ගුණේ සිහි කරගෙන ආලෝක වීම මුල් කරගත්තා. Tamanටත් මේ බුද්ධ සූර්යාලෝකයෙන් ආලෝකිත කරගෙන බුදුරන් වහන්සේගේ ආලෝක කදම්බයන් මගේ මනසට වැටලා ආලෝකය වගෙනාවේ හැඟීමක් එනවා. මේ හැඟීම වෙනකොට ආලෝකයේ හිත හිටිනවා. ක්‍රමක්‍රමෙන් මනසේ අඳුරු ගති නැතිලා ඇස් එක පියාගත්තත් හැමතැනම ආලෝකයෙන් පටන් ගන්නවා. ආලෝක ආරවුණු වෙනකොට අඳුර නැති වෙලා හිටන් හිත වාස නැති වෙනවා. හැබැයි ටිකක් කල් යනවා මහත් කියලා කරන්න ඕනේ. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියනකොට නිවන් කියන්නේ මොකද්ද කියලා තිස්සෙලා තේරුම් ගන්න බනහලා වටහාගෙන ඉඳලා නිවන සුව වෙන්නේ කොහොමද කියලා. ඒ වැටහිම ඇතුව කර්මස්ථානයේ වඩනකොට ප්‍රමාණිකූලව සිත සාන්ත වෙලා නිවිසනසීගිය මානසිකත්වයේ ගොඩනැගෙමින් සමාධියත් එක්කලා නැගෙනවා. ආලෝක කර්මස්ථානයේ මුල් කරගෙන සමතයත් නැගෙනවා. ඒ වගේම නිවන මුල් කර ගැනීමෙන් විදර්ශනාවත් නැగిලා ලෝකේ නිදහස වෙච්ච නිදහස සාන්තියටපත් වෙනවා. ඉතින් ඒ වගේ කර්මස්ථානාල කියලා බලන්න ඕනේ. ඉතින් ළමා වයසේදීම කටයුතු කරනවා නම් ඉතින් ඊට වඩා පුංචි කර්මස්ථානات ගන්න පුළුවන්. පාපය අඳුරුයි. ඒ වගේම අකුසලයේ අඳුරුයි කුසලයේ ආලෝකයි. මේ ආකාරයෙන් ගන්න පුළුවන්. පව් කරන එක අඳුරුයි පව් නොකරන එක ආලෝකයි. පවු නොකරන මගේ හිත ආලෝකයි පවු නොකරන මගේ ගත ආලෝකයි මේ මුනිදු පුදනවා නම් ආලෝකයි මිත්‍යා දෘෂ්ටි නම් අඳුරුයි මේ මුනිදු වැඩි උත්තරයන් වහන්සේලා පුදනකොට ආලෝක ස්වභාවය මත වෙනවා ඉතින් මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගත ආලෝකයි කර්මස්ථානයක් වශයෙන් ආලෝක කර්මස්ථානයක් වශයෙන් මුල් ධර්මයේ මුල් කරගෙන සුචරිතයේ මුල් කරගෙන වඩනකොට ඒ හේතු වෙනුත් සමාධිය නැగిලා සමතය නැగిලා ධර්මයේ නැඹුරු වෙලා ධර්මාභෝධය ලබන්න පුළුවන් මානසිකත්වයේ මතුවෙනවා. ඉතින් එහෙම ආලෝක කර්මස්ථාන ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට කරනකොට ඒ ඒක යහපත සිද්ධ වෙනවා. මේ භාවනා ආරම්භීමට විවිධ අවස්ථාවල බාධා ඇතිවීමද සිදු වෙයි. මේ බාධා ඇති වෙනවා නම් ඉතින් ඒකෙන් මෙත සූත්‍රයේ විග්‍රහ වෙන විදිහට මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අතපත්තං කියලා කොටස ගන්නවා කර්මස්ථානය පස්සේ. අරගෙන ඒ ටික වඩනවා. තව ටිකක් වෙනවා විග්‍රහ කරනවා මාතායත නියම් පුත්තං ආවිසායක පුත්ත මන්ත්‍රක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාව්‍ය අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අතපත්තං කියලා කර්මස්ථානයක් වශයෙන් වඩනවා Tamanටත් බාහිරටත් යහපතක් වෙන සැකවන්න සැලසෙන කර්මස්ථානය. ඒක කර්මස්ථානයක් වශයෙන් ප්‍රගුණ කරගන්න. ඒක උඩ යට වට හැමතැනම අසම්බාධම් කියන්නේ බාධා නොවේවා කියන එකයි. අවේදම් වෛරයක්, කරදරයක්, රෝධයක් ඒකගේ නොවේවා කියන එක. අසපත්තම් ශාප කිරීමක්, විෂ කිරීමක්, දොස් කිරීමක් නොවේවා කියන අදහස. Tamanටත් ලෝකයටත් යහපතක් වෙන්න කියලා ඒ විදිහට කියවෙන්නේ. මේ මාතා යතානියම් පුත්තන් කියන අදහස් දෙක. එකක් ලෞකිකයි. මව් කෙනෙක් Tamanගේ එකම පුතාට මෙත් සිතකින් කටයුතු කරනවා වාය කියලා එක උපමාවක් ගන්න. යබුරු පැත්තට තියෙන උපමාවක් තියෙනවා අමා මෑණියන් වහන්සේටයි මාතා කිව්වේ. යතහා නියම් පුත්තන් කියලා යථාර්ථවත් එකම පුතා කිව්වේ රහතන් වහන්සේ. ලෝක සත්‍යයට සතර දුකෙන් නිදහස් වෙලා අරිහත් වෙලපත් වීම සාන්තියම වේවා කියනා වූ උත්තරී උත්තම මානසිකත්වයෙන් පූර්ණ බුදු පියාණන් වහන්සේගේ ගුණේ සිහි කරලා අන්නේ ආකාරයෙන්ම ලෝක සත්‍යයන්ට යහපතක් වේවා කියන එක තමයි මාතා යතා නියම් පුත්තම් කියලා කිව්වා අමා මෑණියන් වහන්සේටයි මාතා කිව්වේ යතා නියම් පුත්තා කිව්වේ රහතන් වහන්සේ. ආයුෂා ඒක පුත්තා බණ්ඩරක් කිව්වේ. ඒ එකම අරිහතුන් වහන්සේ නැවති උත්තම தත්වයට පත්වීමට පුත්‍රත්වයට පත්වීමට උන්වහන්සේ අනුශාසනය කරනවාද? සකවර්ණ්‍ය ආශිර්වාදයක් කරනවාද? අන්න ඒ වගේම ලෝක සත්‍යයට යහපත වේවා කියනා වූ අර්ථය තමයි ඉංගන්නේ. මේ ඔය අදහස අරගෙන නම් කර්මස්ථානයක් වශයෙන් වඩනවා. ඉන් අප්‍රමාණ මෙත් සිතක් ඇතිරෙන්නේ. බුදුරන් වහන්සේ ලෝකයට පතුරවන සාන්තිය යම්සේද සියලු ලෝක සත්‍යයින්ටම එවන්දම සාන්තියක් හිතවල වේවා. උන්වහන්සේගේ අනුගමනයේ සිද්ධ වේවා කියලා අරින් තමයි ඒ විත්‍යදී වදන්නේ. ඉහි වඩන කොටත් බුදුගුණ කර්මස්ථානත් වැඩිනවා. ඒ සමගම මෙත් සිතත් වැඩිනවා ඔක්කොම හරියනවා. මේ කර්මස්ථාන වඩන්නේ ඒකට හරියන්නේ. තවත් එකක් දැනගන්න මේ කර්මස්ථාන වඩනකොට කර්මස්ථාන වඩන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ දන්නේ නැත්නම් එහෙම හිත වඩන්න බෑ. බොජ්ජංග ධර්ම හතක් වඩන ක්‍රමයක් තියෙනවා. ඒ බොජ්ජංග ධර්ම හතර අනුකූල වන භාවනාවක් කරන්න. සති සම්බොජ්ජංගය හැම වෙලෙම පවතින්න පුරුදු කරගන්න ඕනේ. සතිය පවතින්න ඕන නිතරම. සතිය පවත්නවා කිව්වහම සිහිය පවත්නවා කිව්වට බෑ. සිහිය නම් බෞද්ධයින් විතරක් නෙවෙයි අබෞද්ධකේ ලෝකේ කවුරුත් එක්කලා සිහි කරගෙන ඉන්නවා. සිහියෙන් තමයි කටයුතු කරන්නේ. ලෝක සම්මතිය. ඕක නෙමෙයි මෙතන සතිය කිව්වේ. තමන් මේ කරන කියන හිතන වැඩපිළිවෙල නිවනට බාධා නම් වහාම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. නිවනට බාධාවක් නැතත් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය වැඩපිළිවෙල පැවැත්ම ගනුව කරගෙන යන්න ඕන. නිවනට උපනිශ්‍රේ වෙන යවක්කට නම් මුදුන් මල් කඩක් වාගේ නිතර ප්‍රගුණ කරගන්න පුරුදු වෙන්න ඕනේ. කරන කියන හිතේ ඒ අවස්ථාව වලන. තමයි යමා කරනකොට කියනකොට හිතනකොට ඒ කරන ක්‍රියාව කියන කතාව හිතන හිතවිල්ල මේවෙන් කෙවදු එහෙකට අලංගුද කියලා බලන්න මනින්න පුරුදු වෙන්න ඕනේ. මේක සිහිනුවණින් කරනවා කියන්නේ ඔබ තෝරාගන්න එකයි. එතකොට හීන දහම් හීන හැටියටත් මධ්‍යම දහම් මධ්‍යම හැටියටත් ප්‍රනීත දහම් ප්‍රනීත හැටියටත් තෝරා බේරා වෙන් කර ගැනීමේ මානසිකත්වයේ උදා මේක හොඳට ප්‍රගුණ කරගන්න ප්‍රගුණ වෙනකොට ඉන්නේ ඥානයත් වැඩිලා සිහි බුද්ධිය නැగిලා තෝරා ගන්න හැකියාව ලැබේ. දස අකුසලයට අයිති යමක් ඇත්නම් ඒ සියල්ල හීන දහම් කියලා තේරුම් ගන්න ඕනේ. මම හිතන කියන කරන දේ දස අකුසලයට අයිති නෑ. ඒක ඒ හිතන කියන කරන මොහොතේදීම ඉක්ම යන්න නොදී හැකිතරම් උත්සාහ කරන්න පෙරපසු නොවි ඒ මොහොතේම තේරුම් ගන්න. අන්නතර සතිය වැඩිලා. ඉස්සෙල්ලාම ඔතෙන්ට එන්නේ නැහැ. සමහරවිට වැඩේ කරලා ඉවරලා පස්සේ තමයි මතක් වෙන්නේ පැය කාලා භාගයක් ගියාට පස්සේ තමයි වැඩේ වැරදි. එහෙම හරි තේරුණා ඒක ලොකු දෙයක්. පටන් ගන්න. ඒ මොහොතේ ආයතී සංවැරේ පිළිතන පුරුදු වෙන්න ඕන. පැය කාලක් භාගයක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ වැඩේ වැරදි. රාගයට ඇති, ද්වේෂයට ඇති, නැත්නම් ඉස්සෙල්ලාම ලෝභ දේශ මොහොලින් පටන් ගන්න. ලෝභයට, ද්වේෂයට, මෝහයට ඇති. එහෙනම් පාණඝාතයේ උපනිශ්‍රය. පාණඝාතය හා සම්බන්ධයි. කොරමර වංචා හා සම්බන්ධයි. මේ ආදි වශයෙන් සුරාසූ දුරාචාර වලට සම්බන්ධයි. මේ ආදි වශයෙන් දැනෙනවනේ. ඒ වෙලෙම යැවුත් සීකන මේ බඳු අවස්ථාවකට නම් මතුවට මං ඉඩ දෙන්නේ නැහැ කියලා ආයිති සංවරේ පිහිටන්න ඕනේ කියලා අවරල දැකලා. එහෙම කරගෙන මනසයෙන් ප්‍රගුණ කරනකොට ඊට පස්සේ යමක් කරනකොට කළා හිටා විනාඩි 5ක් යනකොට මතක් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් දියුණුවයි. ඉතල බෑ කාලක් ගිහිල්ලා මතක් වුණේ. දැන් බෑ විනාඩි 5කින් මතක් වෙනවා ඒකත් වැදගත් දෙයක්. ආයි ආයි ආයිති සංගරේ පිටින්න ඕනේ. මේ විදිහට නම් මෙහෙම අවස්ථාවකට තියලා දෙන්නේ. හොඳ සීයෙන් ඉන්න. කරලා අචා වැඩේ වැරදුන. ආයි සිද්ධ වුණා විනාඩියකින් මතක් වෙන්න පුළුවන්. ඒකට වැඩේ කෙරලා ඉවරයි. ඉඩ දෙන්න යන්නේ. ඔහොම යනකොට වැඩේ කෙරෙන්න එනකොටම මතක් වෙන්න පටන් ගන්නවා වැරදි. වහාම නවත්තන. මෙන්න මෙහෙම කරේම පුරුදු වෙලා. හිත පහළෙන අරමුණ එනකොටම අරමුණ ස්පර්ශ වෙනකොටම සත්‍යයත් එක්කලාම ස්පර්ශ වෙන සත්‍ය ඥානයේද පිටුපන් නැත්තරපත් වෙන ළඟ වෙනවා. අන්න එතන සතිය වැඩෙනවා. සම්මා සතිය වඩන්නේ ওই ක්‍රමයේ. මෙන්න මේ ක්‍රමයේ දැක්කහම හීන දහම් හීන හැටියට වැටහෙන පටන් ගන්නවා දසහ කුසලය හා සම්බන්ධ දහම්. ප්‍රාණඝාත කිරීම, කෙරවීම, අනුබල දීම, කිදීම, වර්ණා කිරීම කියන හතර. හීන දහම් වලට අයිති. අදත්තා දාන කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම, වර්ණා කිරීම. කාම මිත්‍යාචාර කිරීම කෙරවීම කරන අයට අනුබල දීම කිරීම වර්ණනා කිරීම. ඔවා හීන දහම්. බොරුව කීම කියවීම කියනට අනුබල දීම ඒක වර්ණනා කිරීම. කේලම් කීම කියවීම කියනට අනුබල දීම කිරීම වර්ණනා කිරීම. පරිසවාචන කීම කියවීම කියනට අනුබල දීම කිරීම වර්ණනා කිරීම. ප්‍රලාප කීම කියවීම කියනට අනුබල දීම ඒක වර්ණනා කිරීම. ලෝභකම් කිරීම. ඒ වගේම ලෝභකම් කරවීම. කරන අයට අනුබල දීම එක වර්ණනා කිරීම. ද්වේෂ සහගතව ඉඳීම. ඒ පුද්ගලිය එතෙන්ටපත් කිරීම. ඊට අනුබල දීම එක වර්ණනා කිරීම. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික කිරීම. මිත්‍යා දෘෂ්ටියට අනුබල දීම වර්ණනා කිරීම කියන ඔන්න ඔය දස අකුසලයේ හතර හතර 40ක් වෙනවා. මෙන්න මේ ටිකෙන් තමයි හීන දහම ගොඩ නැගෙන්නේ. නිසා මම මේ කරන දේ කියන දේ හිතන දේ ඔන්න ඔය 40 ආකාර හීන දහම් වලට අයිතිද කියලා. පොඩ්ඩක් හිතලා බලලා මනස හිතලා පුරුදු කරගන්න ඕන. මෙන්න සතිපට්ඨානය වඩනවා කියන එකට ඉතින්ලා ඕවා පසුතලයේ. ඕවෙන් තමයි සතිපට්ඨානයට අවශ්‍ය කරන පසුතලයේ ගොඩනැගිලා හරියන්නේ. ඕවා හොයන්නේ නැතුව ඕවා තේරුම් ගන්න නැතුව සතිපට්ඨානේ වඩන්න ගියට කවදාවත් වැඩෙන්නේ නැහැ. මඩේ ඉන්න එක මඩේ ඉඳගෙන කොච්චර සබංගකා හොයදුවත් නැවත් වැඩක් නැව මඩේමයි. මල යන්නේ නැහැ, හේදිලා යන්නේ නැහැ. නාන්න ඕනේ මඩෙන් ගොඩට ඇවිදින්න. ඒ වගේ හීන දහම් තේරුම් අරගෙන මනස සිහියෙන් ඉඳලා හීන දහම් වලට මගේ මනස ගෝචර වෙනවාද කියලා. ඒ ටික සුද්ධ කර ගැනීම සතිපට්ඨානිය ආරම්භය. ඕක නැතුව මේ සතිය භාවනා කරලා සතිපට්ඨාන වෙන්නේ නැහැ. නැත්නම් සිහියේ කකුල ඉස්සුවට ගේචර තිබ්බට යථාර්ථය වැටහින්නේ නැහැ. සතිපට්ඨානිය කියන්නේ සිහිනුවන වැඩෙන්න අකුසල් දැනගෙන අකුසල් වලින් මිදෙන්න ඕනේ ඔය ක්‍රමේ. ඒ වගේම මධ්‍යම දහම් තියෙනවා. මොනවාද? බඩි කින්නට කෑම කනවා. පිපාසයට වතුර බොනවා. මුත්‍රා මරනවා මුත්‍රා කරනවා මල පහ කරන්න බරනවා මල පහ කරනවා. සැකී රස්සාවක් කරගන්න යන්න ඕනේ ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා ඒ වැඩේ කරගන්න. අද අසාධාරණ නොවන විදිහට තමන්ගේ ජීවනෝපායක් කරගන්න. ගෙවල් දොරවල් හදා ගන්නවා. 10ක් 12ක් හිතවා ගන්නවා. මොනවා හරි ඒ තියෙනවා සාමාන්‍ය ඉදින්දා ජීවිතේට අවශ්‍ය කෙනෙක් ගොවිතැන් කරගන්න ඒවා ඒවා ජීවිත අවශ්‍යය. ඔවා මධ්‍යම දහම්. මධ්‍යම දහම් සිද්ධ කරගන්න ඕනේ Tamanට අවශ්‍ය ප්‍රමාණය. ඒවා සීම අසීමිතව ඒවා පස්සේ යන්නේත් නැහැ. ඒවා අත්හරින්නෙත් නැහැ. ඒ අවශ්‍ය මට්ටම දැනගෙන ඒ මට්ටමට කරන්න පුරුදු වෙන්න. හැබැයි නිවන් දකින්නේ නැහැ විදකෙන්. හීන දහම් මහ කරගන්න එක හොඳයි උපනිශ්‍රේ වෙනවා මධ්‍යම දහම් ආවහන්සේ පසුතලයේට බාධකයක් වෙන්නේ නැති කටයුත්තක් වෙන තමන්ගේ ජීවනෝපාය ගත කිරීම. ජීවිතය ගත කිරීම. ප්‍රණීත දහම් තියෙන. මොනවාද ප්‍රණීත දහම්? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම ප්‍රණීත දහම්. මේ සතර සතිපට්ඨානෙම පටන් ගන්න තමයි ඔය කිව්වේ. මේ කායानुපස්සන සතිපට්ඨාන, වේදනානුපස්සන සතිපට්ඨාන ආදී වශයෙන් කියනකොට මගේ මේ ක්‍රියාකලාපේ නිවනට කෙතෙක් උපනිසරේද? මගේ මේ කතාව නිවන්ට කෙතෙක් උපනිශ්‍රේත ආධාරද? මගේ මේ සිටිවිල්ල නිවන්ට කෙතෙක් උපනිශ්‍රේත ආධාරද? ඔන්න ඔය ටික මනසේ සිහි කරගෙන ඉඳා. නිවනට ආධාර වෙන උපනිශ්‍රේ වෙන යමක් ඇත්නම් මුදුන් මල්කඩක් වාගේ උසස් සම්දමින් දරාගෙන කරන්න ඕන. අන්න එතකොට වැඩෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානයේ වැඩිම ආරම්භ වෙලා නිවන් දැකීමට මඟ පෑදෙන සත්‍විස් බෝධිපාක්ෂි ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැනගෙන හිටියත් නැතත් වැඩෙන්නේ සතර සතිපට්ඨාන. සතර ඉද්ධිපාද. සතර සම්‍යක් ප්‍රදාන. පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග කියන ඔන්න ඔය ටික තමයි වැඩෙන්නේ. ওই ටික වැඩෙන නම් ඔහු ආර්ය මාර්ගය අනුගමනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය යන පුද්ගලයෙක් වෙනවා ඒ මොහොත. ඉතින් ওই ටික ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඊ ක්‍රමානුකූලව මේ ටික सिद्ध කරගන්න ක්‍රමයේ දැනගන්න මෙන්න මේ ටික කරනකොට පාපදහම් මුල් කරගත්තේ ඒවා තමයි ඇලීමයි ගැටීමයි මුලාවයි තිබුණේ. ඇලීම නිසා ගැටීම නිසා මුලාව නිසා තමයි පංච නීවරණ ගොඩ නැගුනේ. දස අකුසල් ගොඩ නැගුනේ. දස අකුසල් සඳහා පාප චේතනාවකට යන්ත්‍රයක නැත්නම් එතන පංච නීවරණ නැහැ. පංච නීවරණ නැති හිතක කාමයේ මුල් කරගෙන ඇතිවෙනා වූ වික්ෂිප්තභාවයක් ඇති වෙන්නේ නැහැ. කාමයෙන් සුද්ධ වුණා කියන්නේ කාම අත්හැරියා කියන එක නෙමෙයි කියන්නේ. කාමයේ මුල් කරගෙන තමන්ගේ මාර්ගයේ බාධාවක් නොවන සත්‍යයටපත් වුණා. කර්මස්ථානයක් වන්නකොට කාම අදහස එන්නේ නැතුව යනවා. ඒවා අහලකවත් නැහැ. කාමයේ ඉවර කළා අනුසය විදලා නැහැ. හැබැයි කාම අදහස එන්නේ නැතුව යනවා. ඒ ධර්මවාද්‍ය සීකරන වෙලාවේ කාමයෙන් ඉසතින බාධා නැහැ. ගැටීමක් එන්නේ නැහැ. වෛරයක්, ක්‍රෝධයක්, හිංගියක්, හිංසාවක් හිතරින් නැතුව යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකම නැහැ. අන්න තීන මිද්දේ නැති වුණාම නිදිමතක් නැහැ උතන. කම්මැලිකම් නිදිමත ගතිය මොනවත් නැහැ. ඒ වගේම විසිරුණු මානසිකත්වයක් නැහැ සමාධි හිතක් එනවා වඩනකොට. උද්දච්ච කුකුච්ච එන්නේත් නැහැ. අනුසය තියෙනවා නමුත් ඒ වඩන වෙලාවේදී පතු වෙන්නේ නැහැ. විරිකිච්ඡාවක් එන්නේත් නැහැ. සැක කියන වචනේ වැඩියේ ඔය විචිකිච්ඡා කියන එකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. නිවන් දැකීමට අවශ්‍යයි වෙන පරමාර්ථයේ නිවන කියන අදහස එන තාක්කල්. පුද්ගලයාගේ පරමාර්ථය වෙන්නේ මොකද්ද වහම වැඩක් නැති කටයුත්තකට. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ වැඩ පිළිවෙලට තමයි හිත හිටියේ. එතන හිත හිටුවාම හිටින්නේ විදිකිච්ඡා. විදිකිච්ඡා කියන සැකය කිව්වොත් මේක තේරෙන්නේ නැහැ. කාංකා විදිකිච්ඡා කියලා මේ වචන දෙකක් තියෙනවා. කාංකා කියන්නේ සැකය කියනවා විදිකිච්ඡා කියන්නේ සැකය කියනවා. බුද්ධ ආදී යටගෙන සැකය කියලාත් විග්‍රහ කරනවා. බුද්ධ ආදී යටගෙන සැකේ නැති වෙන්න වචනේ නිරුක්තියත් එක්ක ඔක දකින්න ඕනේ. කාංකා කියන වචනයෙන් පෙන්වන්නේ මොකක්ද? ඒක දකින්න ඕනේ. මම නම් තුට්ටුවකට ගණන් ගන්න නැහැ කියලා කතාවක් කියනවා. අංකේ පෙන්නන්නේ ගණන් ගන්න එක තමයි. එකම අකුර අකම දකුණක්වත් දෙන්නේ නැහැ. ක අංක. අංක ඔක්කොම ෂේ කරලා. මොනවද? මම නම් බුදුන් තුට්ටුවකට ගණන් ගන්න නැහැ කියවනම් කාංකා. මම ධර්මයේ තුට්ටුවකටවත් ගණන් ගන්නෑ. මම සංඝයා තුට්ටුවරව ගණන් ගන්න. එහෙනම් ඔහුට කංකා තියෙනවා. ක අංක ඔහුට අංකයක් දීලා නැහැ. මෙන්න මෙතෙන්ට ආවහම බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති ඔක්කොම ඇවිදින්න. එහෙනම් ඇයි ගණන් ගත්තේ නැද්ද? ඔහු ධර්මය අවබෝධය නැති නිසා. සත්‍ය අවබෝධයක් නැහැ. ඒ සවට නිත්‍ය සුඛ අත්ත කියන ලෝක ආස්වාදයේ බලවෙන්නේ. එනහු ගණන් ගන්නේ මොකද්ද? දුක ගෙන දෙන ලෝකය සහ ලෝක සමුදය. ඔහුට හරි වටිනවා. ඔහු ගණන් දීලා තියෙන එතෙන්. ඒ නිසා ඔහුගේ කටයුතු ඔක්කොම නිවන සඳහා යන කටයුත්තක් ඇද ප්‍රകൃතිය. නිවෙනින් පිටස්ස යන කටයුත්තක් ඇද විකෘතිය. විකෘති කටයුතු වල කියනවා විතිකිච්ඡා. ඇති වෙන ක්‍රමේ දකින්න ඕන. ඔය සැකය කිව්වොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි මොබලා හාමුදුරුවෝ විශ්වයේ කෙලවර හොයන්න ගියේ කියලා ප්‍රශ්නයක් එන්නේ. කෙලවර දැකලා හිටියනම් සැකයක් නැහැ. ලෝක සම්මතයේ සැකය ගැන ගත්තා. සෝවාන් වෙලා හිටපු මහා නාම ශාක්‍ය කුමාරයා කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේදී මේ සංඝයා ඇසුරේ ඉන්නකොට මට මේ තුන්රුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය බොහෝ තියෙනවා. හැබැයි මෙතනින් අහක් වෙලා මම ඇත්හල්ට අස්හල්ට යනකොට කඩ වීදි වලට යනකොට මේ බාහිර කටයුතු වලට යනකොට මේ එකක්වත් මතක නැහැ. ඒ විලාදී මම හැසිරෙන හැටි දැක්කහම මං අපායයි කියලා මට සැකයි. බයයි තියෙනවා. ඒකාන්තයෙන් අපාගත වීම අත්හැරලා ඉතින් සෝවාන් ඵලියටපත් වෙලා හිටපු මහානාම සාක්‍ය කුමාරයාට ඔය සැකේ මං අපායයිද කියලා සැක හිතෙනවා මට. බය හිතෙනවා කියලා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේට කිව්ව දේශනා තියෙනවා ත්‍රිවිධ මහානාව බය වෙන්න එපා මහානාව බය වෙන්න එපා කොහොමවත් ඔය එකටපත් වෙන්නේ නැහැ කියලා. තුන් වතාව බුදුරජාණන් වහන්සේ හිත හැනසුවා. සැකේ කියන්නේ ඒක නක්. මම අපායයිද කියලා සැකයක් ඇති වෙන අද සෝවාන් පුද්ගලයාට. ඇති වෙලා තියෙනවා. එහෙනම් මොකද මේ සැකේ කියන්නේ? අනේ විතිකිච්ඡා කියන කටේට ඕක නෙවෙයි. අන්න මධ්‍යම කටයුතු වශයෙන් තියෙන මධ්‍යම දහම් හැටියට තමන්ගේ කරන කටයුතු තමයි අර වැඩ පොළේ නෝට කරගෙන යන්නේ. තමන්ගේ ව්‍යාපාර කරන්නේ ඒ වැඩි ඒ ටික. ඒතර ඒ වැඩි වෙන සැකකුකුස් කියන ඒවා මේක මට විශ්වාස නැහැ. මේ ගනුදෙනු ගන්නපත් කරන්න. සැකයි. ඒක නෙමෙයි මේ කිව්වේ. එහෙම සැක තියෙනවා. මේ මනුස්සයා වංචාකාරයා මට විශ්වාස නැහැ මෙතන තියලා යන්නේ. ඒ ගැන සැකයි. එහෙම එකක් තියෙනවා. ඒ සැක නෙමෙයි මෙතන මේ පෙන්නේ. ඉතින් ඒ නිසා මං අපායයිද කියලා මට සැකයි කියලා සෝවාන් ගිලා හිටව මහානාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේනම කියනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේදී කියනවා මහානාම අර වෙනෙන සල්ගස් එකේ ධර්මාභෝධය ලැබෙනවා කියලා මම කිව්වොත්. ඔය සල්ගස් එකේ চিරාත් කාලයක් ජීවත් වෙනවා. ඔය සල්ගස් එකට බාධකයක් නෑ. මිනිස්සය ගැන කියන මොන කතාවක්. මහානාම බය වෙන්න එපා අපහාගත වෙන්නේ නැහැ. ඒ තුන්වෙනි වතාවේ කියලා තමයි විශ්වාසයක් ඇති වුනේ. නැවත අද සැකය කියලා කියන වචනේ තේරුම් ගත්තේ නැතුව අන්න ඒ බඳු ඒවට සැක කියන. එහෙම සැක තියනවා නම් සෝවාන් වෙලා නැහැ නේද කියලා හිටම් ප්‍රශ්නයක්ම තියෙනවා ඊළඟ. අදායිරියක් ඇති වෙනවා. ඒ සැක වෙනයි. ගණන් ගන්නවා නම් බුදුරන් වහන්සේ ගණන් ගන්නේ ධර්මයේ වැටුණාම. යෝ ධම්මං පසති සෝමං පසති කිය ධර්මය අවබෝධයෙන් තමයි බුදුන් දකින්නේ. අන්න ඒතර බුදුරන් වහන්සේගේ වටිනාකම ධර්මයේ වටිනාකම සංඝයාගේ වටිනාකම උතුම්කම දකින්නකොට ලෝකයේ තවත් ඔහුට දෙන්න අංකයක් නැහැ උන්වහන්සේලාට එහා. ත්‍රිවිධ රත්නයේ පළවෙනි අංකය දීලා ඉවරයි. එහෙනම් අංක ක්ෂය කරව පැත්තක් ඒ අයට නැහැ. සංඛා නැහැ. එහෙනම් තවන් එතන පිහිලා මට පරමාර්ථය වීද මොකද්ද? කවදා හරි නිවන් අවබෝධ කර ගැනීම පරමාර්ථය ඒ සඳහායි මම හිතන්නේ කියන්නේ කරන්නේ කියලා. මගේ කටයුතු නැඹුරු ඒකටයි කියලා අදහස ආවනම් ඔහුගේ කටයුත්ත ප්‍රകൃතියට නැඹුරු වුණා. විතිකිච්ඡා නැහැ. මෙන්න මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒතකොට තමයි කාංකා නැති විතිකිච්ඡා නැති ආර්ය පුද්ගලයෙක් වෙන්නේ. ඉතින් එහෙම තේරුම් අරගෙන ඔන්න ඔය ක්‍රමෙන් ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දකින්න ඕනේ. රාගක් ඡේවීමක්, ද්වේෂක් ඡේවීමක්, මෝහක් ඡේවීමක් ඇද්ද? යථාර්ථයේ තුලින් යථාර්ථයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වැටහීම නිසා ඒක සිද්ධ වුණා. ඒ රාග දේශ මොහ අනුසයත් එක්ක බිඳගෙනම ක්ෂය වෙලා යනවා. සමුච්ඡේද ප්‍රහාණ වෙනවා. නැවත නැගෙන්න හේතු නැතුව යනවා. ඒක අති උතුම්. ඒක තමයි මුදුන් මල් කඩක් වාගේ අති උතුම් තත්ත්වෙටපත් වෙන්න ධර්මාභෝධයෙන් රාග දේශ මොහ ක්ෂය කරන්න නම් රාගයේ දේශයේ මොහේ ආදීනෝ දකින්න ඕනේ. ඒකේ තිබෙන මර උගුලේ ස්වභාවය දකින්න ඕනේ. ඒක දුකට හේතු වෙන ආකාරය සිහි කරන්න ඕනේ. දුකට ඇදවන්නේ මේ මර උගුල නිසා නේද කියලා වැටහෙන්න ඕනේ. එහෙම දඟල් දඟල් ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි ඔය පස්සේ යන්නේ මොන හරයකටද කියලා වැටහෙන්න ඕනේ. මෙන්න මෙහෙම ලෝකේ ආදීනව දකින්නකොට ඒ අත්තරින් මිදින වැලී ගියාම සාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ ලැබෙන සාන්තව ප්‍රණීතව නිදහසේ ආනිසංස සිහි වෙන්න ඕනේ. මෙන්න මේ ටික නිතර සිහි කරනකොට නිවනේ වටිනාකම දකින්නවා. අන්න ඒතර දකින්නවා. ඒ උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට මට කෙතෙක් දුරට මේ ක්‍රියාකලාපයේ මේ කතාව උපනිශ්‍රේද ආධාර වෙනවද? මෙන්න මෙහි වෙන හරිය දැනගත්තාම දැනගන්න ප්‍රණීතේ ප්‍රණීතේ හරියට දැනගත්තා. මෙන්න ප්‍රණීත දහම් තෝරා ගන්න හැටි. මෙන්න මේ දහම් තුන තෝරා ගන්න උත්සාහ කරන්න ඕනේ. හීන දහම් හීන හැටියට, මධ්‍යම දහම් මධ්‍යම හැටියට, ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට. ලෞකික පින් තියෙනවා. නැති පරියට සලකනවා. සුගී මගී යාචක ආදීන්ට හඬ බොණ්ඩ දෙනවා. තිරිසන් ආදී නොයෙක් සතුන්ට සම්පිස අනුකම්පාවකින් උදව්වක් කරනවා, උපකාරයක් කරනවා, කන්න ටිකක් දෙනවා, මනෝහරි කරනවා. උන්ට සැප පහසුවක් හදලා දෙනවා. සතෙකුට හරි වතුර ටිකක් බොන්න දෙයක් නැත්නම් එහෙම දෙයක් හරි හදලා ඉතින් කොහොම යා ඉස්සරහත් කරනවා දැනුත් කරනවා ඉතින් බෞද්ධයෝ මුලදි කළා. ඔය ගස්වල මොනවා හරි සාදු කැලක් හරි ගහලා තියලා ඔය ලියෙන්නුන්ට අර මේ ආපුහම කණ්ඩ පත්තට අරන් ගිලක් දානවා වතුර ටිකක් තියා තියෙනවා. පාරේ යනකොට ඔය දූර්ග මාර්ගුලන්න පෑන් කළා තියලා වතුර බොන්න එකක් තියලා පොඩි බීල්ලක් ඇදලා තියලා ඔය විදිහට පෑන් පහසුකම් සලසලා දෙනවා. අම්බලම් හදලා දෙනවා. දැන් මෙහෙ මේවා තියෙනවා පින්. හැබැයි නිවන් දකින්න පින් නෙමෙයි. ලෝකේ හොඳ වැඩ. ඒවා නරක නෑ. බුදුරන් වහන්සේත් හොඳයි කියලාම පෙන්නනවා. හොඳ දේවල් කරා. හැබැයි නිවන් දකින්න තව එහාට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අසාරත්වය දැකලා ඒ මාධ්‍යයටම බහින්න ඕනේ. මේ මාධ්‍ය තුල වටිනාකම තමයි ප්‍රණීත දහම්. අරවා ඔක්කොම මධ්‍යම දහම්. ඒ පින් එපා කිව්වේ නෑ මධ්‍යම දහම්. අවස්ථාවේ හැටියට කරන්න. හැබැයි දිවා රෑ දෙකේ ඒකට වෙහෙති වෙහෙති ඒක කර කර ඉන්න යන්නේ නෑ ඒවා මාරදිව්‍ය පුත්‍රයා වුණේ ඒවා කර කර ඉඳලා තමයි. එහෙම පින් කර කර හිටියා. සමාධිය ප්‍රඥාව වැඩි වෙන්නේ නැහැ. සීල් ගුණේ තිබුණා. පින් දහම් කළා. භාවනාවට සහ විදර්ශනාවට යොමු වෙච්ච මානසිකත්වයක් තිබෙච්ච නැති නිසා කරගත මහ පින් බලෙන් වසවාති මාය වෙලා තුපන් නැගිලා වෙනවා. යාර ඒ බලලික් තියෙන්නේ ඒකේ. ඉතින් අන්න ඒ නිසා ඒ වගේවා තියෙනවා. ඒවැය ස්වභාවය දකින්න ඕන. මධ්‍යම දහම් හැටියට දකින්න ඕන. ප්‍රනීත දහම් නම් මොකද්ද? සම්මා දිට්ඨිය මුල් කරගෙන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල් කරේ. ලෞකික සම්මා දිට්ඨිය තමයි අර මධ්‍යම දහම් තිබුණේ. ඒක කරයි ඒව වැටෙන්නේ. ප්‍රනීත දහම් ලැබෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං අයං උච්ච දුක්ඛේ සම්මා දිට්ඨිය කිව්වා. මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටන් ගෙන ආර්ය ශ්‍රායික මාර්ගයේ නැగిලා එනවා. ඒවා ප්‍රණීත දහම්. මෙන්න මේ ප්‍රණීත දහම් තෝරාගත්තාම මධ්‍යම දහම් තෝරාගත්තාම හීන දහම් තෝරාගත්තාම අපි අපි විසින් කළ යුත්තේ මොකද නොකළ යුත්තේ මොකද කියලා දැන් උතන තියෙනවා කාට. දැන් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මොකද නොකළ යුත්තේ? හීන දහම් නොකළ යුත්තේ. සාමාන්‍ය මට්ටමින් අවශ්‍යතාවයට කළ යුත්තේ මොකද? මධ්‍යම දහම් එසේ කළ යුත්තේ. සෑ දවල් නොබලා අප්‍රමාදව කරෙද්දෙ මොකක්ද? ප්‍රණීත ධම්මින් මේ ටිකයි. එහෙනම් මං වැඩිපුරම වයි කාලේ වැය කළ යුත්තේ මොකේදද? මගේ ව්‍යායාමයේ කළ යුත්තේ මොකේදද? මෙන්න මේ ප්‍රණීත ධම්ම අවබෝධයටයි. ඒ ටික කරගන්න. හැබැයි මධ්‍යම ධම්ම උපනිශ්‍රයයි. ඒවා උපනිශ්‍රින කොටසක් තියෙනවා. ඒ ටිකත් අපිට අවශ්‍ය විදිහට කරගන්න ඕන. සමාජයේ ජීවත් වෙනකොට ඒ සමාජ රටාව තුළ හිටිය යුතු කටයුතු කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඒක පැහැරහැලා හිටන් භාවනා කරන්න කියලා ගියට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒ වැඩේට බාධා පැමිණෙනවා. දරුවෝ දෙමාපියන්ට යුතු කම් ඉටු කළ යුතුයි, දෙමාපිය දරුවන්ට යුතු කම් ඉටු කළ යුතුයි, අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කරන කටයුතු විශේෂ කළ යුතුයි. ඒවා පැහැරහැරලා බෑ. ඒවා පැහැරහැරියොත් එimhe හැම පැත්තෙම බාධක එනවා. නිසා ඒවායේ මට්ටමට ඒවා දැනගෙන ඒවා කරගන්න. ඒතර බාධකයක් නැතුව, කරදරයක් නැතුව ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් හරියනවා. තමන්ගේ වැඩේ කරගන්න නිදහසේ විදර්ශනා මාධ්‍ය වඩා ගන්න නිදහස ලැබෙනවා. චිත්ත ප්‍රබෝධයේ තියෙන බාධා දුරු වෙනවා. ඉතින් දකින්න ඕනේ පෞලේ තිබෙන කටයුතු පවා බාධා වෙන ක්‍රමයක් තියෙනවා. එක්තරා වයසක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා අනේ ස්වාමීනි මාත් හරි කැමති අප්‍රමාදව කයිදි වෙලා මේ මාර්ගය වඩලා හිටන් උතුම් ඵලයටපත් වෙන්නේ. මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මම කොහොමද ඉච්චර මගේ කැවැත්ත දිහාට කරගන්නේ ඒ මොනවද ඔබට තියෙන ප්‍රශ්න කියලා ඒක ඔබ දන්නා අනේ ස්වාමීනි මගේ භාර්යාවට හරි වයසයි වැඩක් පොලක් කරගන්නත් බෑ දැන් මගේ ගෑන් ළමයි හතර දෙනෙක් ඉන්නවා එක්කෙනෙක්වත් තව දීගතලක දීලා නැහැ උන් අනාථයිනේ මං ඉතින් මොනවා හරි කරලා උන්ට කරලා දෙන්න හොයලා දෙන්න එපා. ඉතින් ওই ප්‍රශ්න තමයි මට තියෙන ප්‍රශ්න ටික. ඒකට මම අප වෙන්න. පැවිදි වෙන්න. වහන්සේ එහෙම කියනවා නම් මම පැවිදි වෙනවා කියලා පැවිදි වුණා. පැවිදි කරලා ඉවරලා බුදුරන් වහන්සේ ඒ වාසක හාමුදුරුවෝ තරගෙන කොසල් රජුරහම වෙන්න ගියා. ස්වාමීනි ඔබ වහන්සේ හම්බෙන්න මම එනවා මිසක් ඔබ වහන්සේ අද මොකද මං හම්බෙන්න ආවේ මොනවද අලුපාඩු කියලා කොසල් රජුරෝ බුදුරන් වහන්සේගෙන් අහන මට නම් කිසි අලුපාඩුවක් නැහැ. හරියම ශ්‍රාවකයෙක් ඉන්නවා එයාට අඩුපාඩුවක් තියෙනවා. අනේ ස්වාමීනි ඕන දෙයක් මම ඉෂ්ට කරනවා. ඔබ වහන්සේට මොනවද තියෙන ප්‍රශ්නේ මේ බාධකේ? ඉතින් මහරජ මට පෙර භාර්යාවක් හිටියා භාර්යාව මෙන්න මේ අසරණයි අනාථයි. මට ලොකු ප්‍රශ්නයක් මනසට ඕක. මම නැතුවම කොහොමද යාර කවුද ඉන්නේ? හටිරු කරලා දෙන්නේ මේ දරුවා හතර දෙනෙක් ඉන්නවා දීගතරක දෙන්නේ නැති. උන්ට කවුද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිසි දෙයක් ඒ ගැන හිතන්න එපා. ඔබ වහන්සේගේ පෙර භාර්යාව මගේ මව් තනතුරේ තියාගන්න. ඔබ ඔබ වහන්සේගේ පෙර දරුවා හතර දෙනා මගේ දූ තනතුරේ තියෙන. ඒ යගේ සියලු අපපස්ථාන කටයුතු මම කරනවා. ඔබ වහන්සේ නිදහස ඔබ වහන්සේ කටයුතු කරගන්න කිව්වම දැන් නම් අර කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නිදහස් මනසකින් මාර්ගය වඩලා අරිහත් වෙනවත් වෙනා උන්වහන්සේ. කොසල් රජුරෝ අර කිව්ව විදිහටම ඒ කටයුතු කරලා දුන්නා. දැන් මෙතෙන්දි බුදුරන් වහන්සේ දන්නවා. එකපාර මානසිකත්වයේ මේ විදර්ශනා පැත්තට නැඹුරු කරන්න බැරි වෙන්න හේතු මේ ලෞකිකත්වයේ වැදිලා ලෝකයට තියෙන හැටි. ඒ නිසා තමයි ප්‍රශ්නේ ව්‍යාකරණය කරන්න කොසල් රජුරන්ට එක්ක ගිහිල්ලා ඒ ටික කරලා දුන්නේ. මෙන්න මේ වගේ තියෙන ප්‍රශ්න නැති වෙනා මධ්‍යම දහම හරියට දැනගෙන නෝනින් කටයුතු කරලා. ඒ කටයුතු කල්පියා සමානුකූලව කරගෙන ගියෝ. ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ සත්‍යයටපත් වුණාම ඒ නිදහසත් මේ ආර්ය මාර්ගය වලන්න උපනිශ්‍රේ වෙනවා. අන්න ඒක තමයි කිව්වේ. ඒවා කර කර හිටියට ඒවෙන් නිවන් දකින්න බෑ. හැබැයි ඒවෙන් තියෙන බාධකයේ දුරු වුණාම නිවන් මාර්ගයට බාධා නැති වෙලා යහපතක් උපනිශ්‍රේයක් ලැබෙනවා. ඔක වෙනව තෝරා ගන්න ඕනේ. දැන් මධ්‍යම දහම් මධ්‍යම හැටියට සිහිනුවණින් කටයුතු කරලා කළ යුතු නොකළ යුතු තේරුම් බේරුම් අරගෙන ඒව කල්පියා ක්‍රමානුකූලව කර ගන්න ඕනේ. ඒක තමයි ඥාන සම්පයුක්තව කටයුතු කිරීමේ මඟ පෑදිලා ඉන්නේ. ඊට පස්සේ ප්‍රණීත දහම් ඇසුරු කරනකොට කිසි ප්‍රශ්නයක් නැතුව කටයුතු කරගත්තා. ඉතින් එහෙම හරියට දැනගත්ත තේරුම් අරන් කරපු අයට අදත් කරදරයක් නැතුව හුඟක් දුරට මුලින්දම යහපත් නොවනි යහපත් දැනුමින් කටයුතු කරපාය නිදහසේ වයස කාලේ ගත කරනවා. නමුත් ඒ කාලේ ගත කරන්නේ සියල්ලන්ටම සමානව අවස්ථා නැහැ. ඔබ හැමතැනම බිබී ඇවිදයි ඉතින් හිටන් ගහක් ගන්න ගිහින් ඉඳලා අපේ දුක සැප බැලුවෙත් නැහැ අපිට ඉගැන්නුවෙත් නැහැ කටයුතු කරලා දුන්නෙත් නැහැ. දැන් මෙතන වට හැරෙන්න බලා ඉන්නවා. ඉතින් ওই විදිහට කියා හිටන්. යකෝ දැන්වත් මේ ළමයා බලා ගන්න. පොඩි එකා දාලා හස්සාට යන්න විදියකුත් නැහැ. ගෙදර ඉන්නේ නැහැ. කාලා කන්නේ තවත් එහෙම හේතු වෙනවා. තාත්තා වුණාට මට කරන්න දෙයක් නැහැ. පව් තමයි. ඔහොම කිව්ව බයිනා ඉන්නා දරුවෝ. තවත් යනවා. දැන් ඉතින් යනවා පන්සල්. කොච්චර හරි. සුදුරේ දෙකරේ ගහගෙන යනවා. ඉතින් අපිට මෙහෙ තියෙන වැඩක් නැහැ. ඉදත් නැහැ. අදත් නැහැ කියව මම බයිනා. ඉතින් එහෙම ඇත් ඉන්නවා. සමහර අය ඉන්නවා. අනේ අපිට තාත්තලා අම්මලා උගන්ලා ඔකම කරලා දැන් ඉතින් අපිත් යහපත් ජීවිත වෙලා කටයුතු කරගන්නවා අපිත් උදව් කරනවා අම්මේ තාත්තේ ඒගොල්ලෝ නිදහසේ ඉන්න කියලා එහෙම කියන ඇත්ත ඉන්නවා. ඒ මාධ්‍ය පාදවා දිවිච්ඡයට මධ්‍යම කටයුතු සුසු පරිදි කරපු නිසා වයසට යනකොට හරි මැදි අවස්ථාව වයින්කොට හරි එහෙම නිදහස් අවස්ථාවක් කියනෝ ලැබිලා තියෙනවා. ඉතින් ඒවා එකපාර හදාගන්න බෑ. ඒවා දැනුවත් වෙච්ච පොඩි අයට නම් දැම්ම තියා ඉඳන් සමානුකූල සැරැස්මක් හදාගන්න හොඳයි. නමුත් අද අපි අවස්ථාවේ හැටියට බලලා කොහොම හරි ලැබිච්ච ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ ආරි මාර්ගය වර්ධනය කරගන්න ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට දැනගෙන වඩන්න කටයුතු කරගන්න ඕනේ. මොකද විශේෂයෙන් බුදුරන් වහන්සේ පෙන්නවා අසමගියක් ඇත්නම් මේ මාර්ගයට බාධායි. තමන්ගේ හෝ තමන්ගේ ඉන්න පිරිස අතරේ අසමගිය තියෙනවනම් අසමගිය විශාල බාධාවක් වෙනවා ආර්ය මාර්ගයේ වඩන්න. එදා බුදුරන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට සමගියට පළවෙනි තැන දුන්නා. සමගිය නැති කරගන්න එපා. සමගිය නැති කරගත්තොත් ඵල සමාපත්තියටත් බාධායි කියලා පේනවා. මාර්ගය ලැබුවා අයට ඵල සමාපත්තියටත් බාධායි. ඒ නිසා හැමතැනකම හැම වෙලෙම පුළුවන් තරම් සමගිය නැති කරගන්න ඕන. ભેදේ නැති කරගන්න ඕන. ඒ විදිහට කටයුතු කරෙන්න ඕනේ මාර්ගයේ අද පසුතලය හදාගන්න. ඉතින් මේ බාධා ඇතිවීම තමයි මේ භාවනා ආරම්භීමට විවිධ අවස්ථාවල බාධා ඇතිවීම සිද්ධ වෙනවා කියන්නේ මේවා ඉතින් දැනගන්න මේ බාධා ඇති වෙන හැටි මම ඔය කියන්නේ. මේවා කර ඉතින් ඒ වගේ තමන්ගෙන් යුතු වෙන යුතුකම් ටිකක් තියෙනවා නම් කළ යුතු හරියක් තියෙනවා නම් තමනු සූසු අවස්ථාවක් හරින් තමන්ගේ යුතුකම් පැහැර හරින්න නැතුව ඒවත් කරලා දීලා තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඒ ආදි වශයෙන් කටයුතු කරන්න මග පාදා ගන්න ඕන. එහෙම කරගත්තාම යහපත් මාර්ගයේ පාදා ගන්න විශාල රුකුලක් ලැබිලා උපනේශ්‍රේ ලැබිලා එනවා. එතකොට මේ චිත්ත ප්‍රසාදයේ බාධා ඉන්නේ නැහැ. ඉතින් සීල් සමාදන්ෙන් යන්න ලැහැතින ඕන්න පෙද්දත් අරගෙන ලැහැත් වුණා අදත්. ඉතින් මෙලෝ වැඩක් කරන්නේ නැහැ. ළමයට කන්න ටිකක් නැහැ. වත්තේ පුතිය කැලේ පිරීලා හැදිලා කටු ගාල් හැමතැනම දොට්ට බහිදි දෙන පාර කැඩිලා එහෙන් මේ යකා යනවා මගුල යනවා අද දැන් ඔහොම කිව්වට පස්සේ ඔය රෙද්ද ඇදගෙන ආවේ මොකක් කරන්නද මම මතක් වෙන්නේ මොකද චිත්ත ප්‍රහාදයකින් නෙමෙයි ගෙයින් දොට්ට වැස්සේ දැන් ඉතින් ආවට පස්සේ සිල් සමාදන් වෙලා පුරුවන් චිත්ත සාන්තියක් ඇති කරන අරක මතක් වෙනකොට දැන් මෙහෙම දේවල් වෙනවා එහෙනම් අපි පුළුවන් තරම් දුරට ඒ වදු අදහස් ඇතිව වෙන විදිහට මධ්‍යම කටයුතු මධ්‍යම අන්දමින් බව දැනගෙනත් නොපිරිහිලා ඉටු කරලා අපි අවස්ථාව සලසා ගන්න ඕනේ. එහෙම තරහෙන් අමනාපයෙන් ගියම හරි අමාරුයි. හිතට බාධා එනවනම් ධර්මයට නැඹුරු වෙන්නේ හිත ප්‍රහාදී නැගෙන්නේ නැතුව යනවා. ඒවත් බාධා වෙනවා. ඉතින් ඒවන් සියලු බාධාවන් හැකිතරම් දුරට ඥාන සම්පවිත්ව කටයුතු කරමින් යහපත් ඇති කරගත්තාම පෞලිය සමගිය, සමාජයේ සමගිය යහපත සියල්ලම ඇති වෙලා සියලු අභිවෘද්ධිය උදා වෙලා මාර්ගය පහදා ගන්නවත් හේතු ලැබෙනවා. ඉතින් ඔය ආකාරයෙන් කටයුතු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරම හතර සතිපට්ඨානයේ වැඩින විදිහට ප්‍රණීත ධහම තෝරාගෙන ඒ අනුව කටයුතු කරගන්න ඕනේ. එහෙනම් මම මෙහෙම යනකොට යන්නේ මෙහෙම එන්නේ මේ විදිහට කටයුතු කරන්නේ කුමක් අරමුණු කරගෙන මොනවද? අන්න ඒක දකින්න. හීන දහමේ වෙන් වෙලා මධ්‍යම දහම සුදුසු පරිදි කර ගැනීමට ප්‍රණීත දහම වන යථාර්ථය අවබෝධ කර ගැනීමට ඒ වගේම විතරාග විත දෝෂ වේත විත මොහ ගුණ සම්බන්ධ වෙන එබඳු කතා අහන්න එබඳු කතා කියන්න එබඳු පරිහරය තුළ එබඳු මානසිකත්වයේ උදා කරගන්න ඒ විදිහට කරන කටයුතු යහපත් විදිහට උපරිශ්‍රේ වෙනවා නිවන් මාර්ගට හේතු වෙනවා මෙන්න මේ ආකාරයෙන් දැනගත්තාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රතිසංයුත් වෙන කතා. අත්‍යවශ්‍යම නිවන් දකින්න දහම් වෙනවා. එහෙනම් අනිත්‍ය නෙමෙයි හිතගන්නේ අනිච්ච. අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ හොඳට වැටහෙන විදිහේ දහම් කතා සාකච්ඡා කරන්න ඕනේ නිතර හිතන්න ඕනේ. ඒ ගැන තමයි නිතර භාවනාවට ගන්න ඕනේ. ලෝකයේ එතකොට ලෝකයේ ආදීනව පේන්න පටන් ගන්නවා නිවනේ ආනිසංශ පේන්න පටන් ගන්නවා. ලෝකයේ ආදීනෝ සහිතයි නිවන සාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන්න වැටහෙන්න. ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒ සම්මාදිට්ඨියමයි පටන් ගන්න. ලෝකයේ ආදීනවත් නිවන ආනිසංසා සිහි කරන හිත සම්මාදිට්ඨියේ යුක්තයි. ඒ හිතන ක්‍රියාවලියක් ගන්න හිතන අදහස් කරන අදහසක් ගන්න කල්පනාවක් ගන්න සම්මා සංකප්පයෙන් යුක්තයි. ඊට අනුකූලව ඔහුගේ වචනේ ක්‍රියාත්මක වෙනවා නම් සම්මා වාචාවෙන් යුක්තයි. ඊට අනුකූල කටයුතු ක්‍රියාත්මක වෙනවා නම් සම්මා කම්මන්තයෙන් යුක්තයි. ඔහුගේ ජීවිතය ගත වෙන්නේ ඒ දහම තුළ නම් සම්මා ආජීවයෙන් යුක්තයි. ඔහු කරන්නා උත්සාහය වීර්ය සම්මා වායාමයෙන් යුක්තයි. ඔහුට වැටෙන්නා වූ දැනීම වැටහීම ධර්මානුකූලයි සතියෙන් යුක්තයි. ඔහුට ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් තොර සාන්ත වූ සැනසීමක් එනවාද චිත්ත සාන්තියක් එනවාද සම්මා සමාධියෙන් යුක්තයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව වැඩෙනවා. ඉතින් ওই ටික තේරුම් අරගෙන හැම මොහොතකම ওই විදිහට සම්මා දිට්ඨි දහම් දකින්න ඕනේ. මම ලෝකයේ දකින් ලෝකයේ ආදීනව දකින්නකොට අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සීකලා ආදීනව දකින්නකොට ඒ තමයි ලෝතරා බුදුරන් වහන්සේ ලෝකයේ ආදීනව පෙන්වන්න දුන්න යථා ක්‍රමී ඇත්ත ඇති ආකාරයෙන් දැකලා ආදීනව දකින්න ඒකෙන් නිදහස් වුණාම ලබන සාන්තව ප්‍රණීතව නිවීම සැනසීම යථාර්ථීම ලබින්නාව නිවීම සැනසීම වෙනවා මෙන්න මේ දෙක පිළිබඳව යථාර්ථයෙන් කරුණු හොඳින් වටහා ගන්නකම් ධර්මය අහලා ওই ටිකට ධර්ම අවබෝධය ලබා ගැනීමට ධර්මය අහන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. ඒකයි කලේ. ඉතින් එහෙම කටයුතු කරගෙන යනකොට නිවන් මාර්ගයට බාධා නැති වෙලා යහපත් මාර්ග ලැබෙනවා. මේ ක්‍රමයෙන් ලැබුණ කරගන්න.